රෙවුණයි කියලා පසුතැවෙන්න ඕනේ. දැන් හරි ජීවිතයේ අවසාන භාගයේ හරි මේවා තේරුම් අරගෙන ලෝක ධර්මතාවයන් අවබෝධ කරන්න පුළුවන් නම් ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පච්චාසෝ නප්ප මජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝ ඡන්දේ ඒ ජීවිතේ පසු කාලයේදී හරි අප්‍රමාදීව අප්‍රමාදී බව කියලා කියන්නේ සිහිය සහ නුවණ සිහිය නුවණ අවදි කරගන්නවා. වීරිය අවදි කරගන්නවා. එතකොට සිහිය තියෙන්නට ඕන අරමුණ කෙනෙහි අවධානය යොමු කරන් නුවණ තියෙන්න ඕන ප්‍රඥාවෙන් තේරුම් ගන්න වීරිය තියෙන්න ඕන දුරු කළ යුතු දේ දුරු කරලා මතු කළ යුතු දේ මතු කරගෙන සිත ශක්තිමත් කරගන්න. එතකොට සිහිය ප්‍රඥාව වීරිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අන්නේ අප්‍රමාදී බව තුලින් ඒතනත්තට ජීවිතයේ අවසාන කාලේ හෝ ධර්මය පුහුණු කරන්නට පුළුවන්. ඒ බඳු තැනත්තා ඉමං ලෝකං පභාසේති අබ්භාමුත්තව චන්දිමා මේ ලෝකේ ප්‍රභාමත් කරනවා හරියට වලාකුලින් මෙදුණු සඳක් වගේ වලාකුලින් මෙදුණු සඳ කියලා කියන්නේ දැන් සඳ වලාකුළු වලින් වැහුනහම සඳේ ප්‍රභාව නැති වෙන්නේ ප්‍රභාව තියෙනවා ඒක ලෝකයට ප්‍රකට වීම ඇහිරිලා තියෙනවා වලාකුළු නිසා යම් මොහතක වලාකුළු ඉවත් වුනහම යලිත් ඒ සඳේ ප්‍රභාව විහිදෙන්නට ගන්න අන්න ඒ වගේ අපේ සිත මනුෂ්‍ය ලෝකෙ උපදිනකොටම ශක්තිමත් සිතක් ඇතුවයි අපි ඉපදිලා තියෙන්නේ. කුසල් සිතකිනුයි අපි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා පබස්සර මිදම් භික්කවේ චිත්තං උත්පත්තියෙන් අපේ සිත ප්‍රභාෂරයි. දැන් මේ පසුතැවීම්, චිත්ත පීඩා ආදී නිසා සිත කිලිටි වෙලා. නැවත ඕන නම් අපට ශක්තිමත් කරලා අවදි කරලා ලෝක ධර්මතාවයන් තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරලා ඒ මනසේ ප්‍රභාව යලි මතු කරන්නට පුළුවන්. එතකොට එතනත්ත වලාකුලින් මිදුණු සඳක් වගේ බැබලීමටපත් වෙනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා ඉතින් වයෝවෘද්ධ සමයේ විශේෂයෙන්ම රෝගී වුණහම වෘද්ධ වුණහම අපිට මේ தත්වයන් තේරුම් ගන්නට හොඳටම අවස්ථාවක් සැලසෙනවා. ඒ මොකද දැන් තරුණ කාලේ බණ මඩුවේ ඉඳගෙන අපි බණ ඇහුවට වයස්ගත වීම දුකයි ලෙඩවීම දුකයි කිව්වට ඒ අවස්ථාවේ ලෙඩක් නැත්නම් අපට ලෙඩවීමේ දුක හරියට දැනෙන්නේ නැහැ. ඒ වෙලාවට අපට වයස්ගත වීමේ පීඩාව මතුවෙලා නැත්නම් ඒක පැහැදිලිව දැනෙන්නේ නැහැ. දැන් මේ වයස්ගත වෙනකොට ලෙඩ වෙනකොට තමයි ඒවා ප්‍රායෝගිකව මතුවෙන්නේ. ඒ මතුවෙනකොට තමයි දහම තුලින් ජීවිතය දිහා බලන්න, ජීවිතය තුලින්ම දහම දිහා බලන්නට අපට අවස්ථාවක් සැලසෙනවා. දැන් අපි බොහෝ අවස්ථාවල සිහිපත් කරනවා අපේ තාත්තා ගැන අපේ තාත්තා පිළිකා රෝගයක් හැදිලා තමයි අවසානයේ මිය ගියේ. ඒ පිළිකා රෝගේ බොහෝම පීඩාකාරී නිසා රෑ දවල් කෑ ගහ හිටියේ. ඉතින් අපි කිව්වා සබ්බපාපස්ස ගාතාව සිහි කරන්න, බුදු ගුණ සිහි කරන්න. ඒ කිසි දෙයකට අවධානය යොමු කළේ නැහැ. නමුත් අන්තිමට තාත්තගේ තුනටෙන් පල්ලෙහා පණ නැතුණු. ඊට පස්සේ දවසක් අපේ අතෙන් අල්ලගෙන අඬන්න පටන් ගත්තා. හම්දුනේ මේක තමයි ජීවිතයේ අවසාන. දැන් මම මේ ලෙඩෙන්ම තමයි මැරෙන්නට යන්නේ. දැන් මේක සුව කරන්න බෑ. ඉතින් අපි එතනදී ඇහුවා දැන් මේක සුව කරන්නත් බැරි නම් මේකෙන්ම නම් මැරෙන්නේ දැන් තාත්තට අඬලා පසුත් ඇවිල්ලා මොකද්ද කරන්න පුළුවන් කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ හිත නරක කරගෙන මැරුණොත් දුගතිය උපදින්න විතරයි පුළුවන් ඉතින් දැන් ලෙඩේ හොඳ කරගන්න බෑ කය රැකගන්න බෑ කියලා ඒ ගැන පසුත් ඇවිල්ලා ඒ ගැන දුක් වෙලා හිත නරක කරගෙන දුගතිය ඉපදුනොත් ඒකත් නැහැ මේකත් නැහැ ඉතින් ඒ නිසා එකක් රැකගන්න කය රැකගන්න බැහැ බැරි වුණාට අපිට සිත හරි රැකගන්න පුළුවන් එහෙම රැකගත්තොත් ඒකෙන් යහපතක් කරගත්ත හැකි. ඒ නිසා දැන් මේ කයට ප්‍රතිකාර කරලා මේක රකින්න බැරි නම් අපි කරන්න ඕනේ හිත ශක්තිමත් කරගන්න. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිතුමනි කය රෝගී වුණත් ඔබ නිරෝගී සිතකින් වාසය කරන්නට උත්සාහ කළ යුතුයි. එසේ හික්මිය යුතුයි. ඒ මොකද කය අපට 100%ක් නිරෝගී කරගෙන පවත්වා ගන්න බෑ මොකද අනිවාර්යයෙන්ම අපි හැම භවයකම මේ කය රෝගී වෙලා දුබල වෙලා වයස්ගත වෙලා අහෝසි වෙලා තියෙනවා ඊට පස්සේ තමයි මේ අලුත් කයක් ලබා ගන්න දෙන්නේ ඉතින් මේ කයටත් ওই ටිකම තමයි වෙන්නේ ඒ නිසා ඒ ගැන අපට කනගාටු වෙන්න දෙයක් නැහැ ඒ වගේම මට කුසල් කරගන්නට බැරි වුණා මේ මේ අකුසල් වලින් වළකින්න බැරි වුණා කියලා පසුතැවිලා ඇති වැඩක් නැහැ මොකද මේ පසුතැවීමෙන් අරවා සම්පූර්ණ වෙන්නේ නැහැ තව ටිකක් හිත දුර්වල වීම එතකොට කය ගැන හිතන්න ගියත් වෙන්නේ හිත දුබල වෙන එක. Tamanට මේ මේ කුසල් කරගන්න බැරි වුණා මේ මේ අකුසල් සිද්ධ වුණා කියලා හිතන්න ගියාමත් වෙන්නේ සිත දුබල වෙන එක. අවසානයේ සිත දුබල කරගත්තොත් අපිට ඊළඟ භවය දුර්වල වීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එසේ නොවන්නට නම් අපි හැකිතාක් සිත ශක්තිමත් කරගන්නට ඕනේ. පසුතැවීම අර්ථ ශුන්‍ය දෙයක්. ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. ඒකෙන් හොඳක් වෙන්නේ නැහැ. එහෙමනම් පසුතැවීම නෙවෙයි කල යුත්තේ හේතුඵල වශයෙන් කරුණු නුවණින් තේරුම් අරගෙන ඇයි මගේ අතින් වැරදි සිද්ධ වුනේ? මේ මේ හේතු නිසා. එහෙමනම් නැවත මගේ අතින් ඒ බඳු වැරදි සිදු නොවන්නට අදිෂ්ඨාන කරගන්න. අර සරියුත් හාමුදුරුව පෙර භවයක රජ රජෙක් වෙලා ඉන්න කාලෙක මාංශයට සහ මත්පැනට ඇබ්බැහි වෙලා අවසානයේ තමන්ගේම අතදරුවා ගෙලමිරිකලා මරලා මාංශ හැටියට උයවගෙන අනුභව කළා. ඉතින් මේක දැනගත්තට පස්සේ ලොකු පසුතැවීමක් ඇති. ඒ පසුතැවීම නිසාම අදිෂ්ඨානයක් ඇති කරගත්ත. ඇයි මගේ අතින් මෙහෙම වරදක් සිද්ධ වුනේ? මත්පැනට යොමු වෙලා හිටියා, සිහිමුලා වුණා. ඒ නිසා නැවත නිවන් දකින ආත්මභාවය දක්වා කිසිම දවසක මම මත්පැන් පානය කරන්නේ නැහැ. එතකොට ඒ එක භවයක ඇති කරගත්තු අදිෂ්ඨානය නිවන් දකින ආත්මභාවය දක්වාම බලපැවැත්වුවා. ඉතින් තමන්ගේ ජීවිතයේ යම්කිසි අඩුපාඩුවක් වුණා කියලා හිතෙනවා නම් පැවෙන එක නෙමෙයි සිහිය ප්‍රඥාව වීරිය අවදි කරගෙන චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. නැවත කිසිදාක මේ බඳු වරදක් වෙන්නට මම ඉඩ තියන්නේ ඊළඟට කුසලයක් කරගන්නට බැරි වුණා නම් ඒ ගැන තැවෙන එක නෙමෙයි ඉඩ ලද මොහොතක මම ඒ කුසලය කරගන්නවා කියලා චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේ භවයේ මට කරගන්න බැරි වුණොත් නිවන් දකින්න තෙක් ඊළඟ භවයක හරි මම මේ කුසලය સિદ્ધ කරගන්න. එතකොට ඊළඟ භවයක අපිට ඒක සිහිපත් වෙනවා. ඒකට යොමු වෙනවා. එතකොට මේ ජීවිතය අපට කරගන්න අවස්ථාව නැතිනම් මතු අවස්ථාවක හරේ ඒ බඳු අවස්ථාවලින් ගිලිහෙන්නේ නැතු ඒ කුසල් කරගන්නට අදිෂ්ඨාන කරගන්න. වැදගත්ම කාරණය තමයි තුන්වෙනි පියවර මේ සියල්ලක්ම හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් අවබෝධ කරගනිමින් වෙනස් කළ හැකි දේ වෙනස් කරමින් වෙනස් කළ නොහැකි කරුණු සම්බන්ධව මධ්‍යස්ත වෙන්නට උපේක්ෂා සහගත වෙන්නට. ඇයි ඒ කියන්නේ තැවුණා කියලා කරන්නට දෙයක් නැහැ. කලබල වුණා කියලා කරන්නට දෙයක් නැහැ. ඒවා ලෝක ධර්මතාවයන් නිසා ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරගනි. ඉතින් ඒ විදිහට අපි තාත්තට උපදෙස් දුන්නාම අවසානයේ තාත්තා කිව්වා "හාමුදුරනේ මට හිතෙනවා මේ රෝගේ හැදිච්ච එක හොඳයි." අපි හව ඇයිද කියලා. එතකොට තාත්තා කිව්වේ මේ රෝගේ හැදුන්නේ නැත්තම් මම ජීවිතය ගැන මේ තරම් ගැඹුරින් හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඔබ වහන්සේ මට බොහෝ දේ කියා දුන්නා. මම ඒවා මගේම ජීවිතය තුළින් අත්දකින්නට උත්සාහ කළා. ඉතින් මට දැන් බොහෝ දේ වැටහෙනවා. ඒ නිසා මට දැන් ජීවත් වුණත් ප්‍රශ්නයක් නැහැ, මිය ගියත් ප්‍රශ්නයක් නැහැ. ඕනම වෙලාවක මම යන්න ලෑස්ති. ඊට පස්සේ අර රෝගය ගැන තැවුනෙත් නැහැ, මරණය ගැන තැවුනෙත් නැහැ. බොහෝම සැහැල්ලුවෙන් කළ කුසල් පිළිබඳව සිහිපත් කරමින් සතුටින් ඉඳලා අවසන් හුස්ම හෙලන්නට පුළුවන්. ඒ නිසා ජීවිතයේ අවසාන මොහොතේ හෝ පශ්චාත්තාපයෙන් සිත නිදහස් කරගෙන කළ කුසල් පිළිබඳව සිහි කරලා ඒ වගේම ලෝක ධර්මතා පිළිබඳව තේරුම් අරගෙන අපට ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් නම් ඒ තනත්තා වලාකුලින් මිදුණු සඳක්සේ බැබලීමටපත් වෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ